අවස්ථයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ අපි අද ධර්ම සාකච්ඡාව ප්‍රශ්න විචාරතක වැඩ පිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි ඍජු මාත්‍යයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා අවස්ථරයි ප්‍රියාමඳුරනේ අවස්ථරයි ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානය වන්නේ ආනාපාන සති භාවනාවයි මම පරයන්කයට ගිහින් වාඩි වී ආශ්වාසය හා ප්‍රශ්වාසයට හිත යොමු කරනවා. එවිට මට ආශ්වාසය දැනෙන ආකාරය වන්නේ සුළඟක් ඇවිත් නාසයේ කෙළවර වැදෙන්නක් වෙන්නේ. ප්‍රශ්වාසය දැනෙන්නේ එම සුළඟ නැවත යන්නක් වෙන්නේ. ඒ වගේම ආශ්වාසය දැනෙන විට උණුසුමක්ද ප්‍රශ්වාසය දැනෙන විට සීතලක්ද දැනෙනවා. ටික වේලාවක් ගිය පසු ආශ්වාස හා ප්‍රශ්වාසය දැනීම අඩු වේ. ඉන්පසු ආශ්වාස හා ප්‍රශ්වාස නොදැනේ. මේ සඳහා කමක් කුමක් කළ යුතුද ස්වාමින් වහන්සේ? සක්මන් භාවනාව කිරීමේදී මට වම් කකුල තබන විට සැහැල්ලු ගතියක්ද, ඒ වගේම දකුණු කකුල තබන විට බර ගතියක්ද දැනෙනවා. මේ කරගෙන යන විට විවිධ සිතුවිලි සිතට එයි. ඒත් එම සිතුවිලි අමතක කර නැවත සක්මන්ට සිතේදී හැක. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. දෙකේදිම මේ අරමුණත් එක්ක නිකන් කී වෙන තාල වෙනතට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ගතියක් ඒ වගේම අර අරමුණේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන දකින්න කතියුත් තියෙනවා. ඉතින් මේ විදිහට ආනපානෙ ගත්තොත් ඒ ගුරුසු අවස්ථාව මධ්‍යම අවස්ථාව සියුම් අවස්ථාවටපත් වෙනකොට තමන්ට හිතට දැනෙන දේ එක පිටියකින් වැදගත් වෙනවා විනිශ්චයට. එතකොට තමන්ට මේ තිබිච්ච යමක් නැති වුණා, පාළු වුණා, තනි වුණා වගේ වැටෙනවද? එහෙම නැත්නම් තිබිච්ච බරක් නැති වෙලා තුවාලයක් සනීප වෙලා තිබහක් නිමිලා වගේ Tamanට සාන්තිදායක තත්වයක් එනවද කියන එක මේ තොරතුරට එකතු වෙ යුතු පුළුවන් නම් එකතු කරන්න පුළුවන් තවත් වටිනා තොරතුරක්. ඉතින් ඒක මේ වෙලාව හරි කමන්න ඉදිරිපත් කරන්න කැමති නම් සුද්ධ කරලා කියන්න පුළුවන් මේකයි කරන්න ඕන කියලා සක්මන් කරනකොටත් මේ වගේ මේ වම මෙහෙමයි දකුණ මෙහෙමයි කියලා වැටහෙනකොට මේ විදිහට වම දකුණ අත නෑර පියවර කීයක් වටහා ගන්න පුළුවන්ද? දිගට සතිය කඩා ගන්න තෝපවත් ගන්න පුළුවන්ද කියලා බලලා ඒ විදිහට විනාඩි 10ක් 15ක් විතර යනවනම් මේ වම හැල්ලුයි දකුණ බරයි කියන වගේ වම ඔසවනකොට කොහොමද වම තබනකොට කොහොමද දකුණ ඔසවනකොට කොහොමද දකුණ තබනකොට කොහොමද කියලා එක පියවර දෙකට කළා ඒ දෙක ගලපනවා. ඉතල වම දකුණ ගලපලා පස්සේ වම් පියවර ඔසවනවා තබනවා කියලා දෙකට ගලපනවා. දකුණු පියවර ඔසවනවා තබනවා කියලා දෙකට ගන්න. ඒකත් ඒ විදිහට විනාඩි 10ක් 15ක් නඩත්තු කරන්න පුළුවන් නම් තමයි අපි ඉංගහට යන්නේ. ඒ නිසා මේ තියෙන එක වැඩෙන්ට කටයුතු කරන්න වැඩෙන්ට කටයුතු කරන ගමන් තවත් තොරතුරු ආස්වාද ප්‍රසවාසයේ සංසිඳනකොට මොනවද Tamanට හිතට බයක්ද දැනෙන්නේ සතුටක්ද කියන එකත් වම දකුණ එක දිගට විනාඩි 10 15ක් කරගෙන ගිහිල්ලා වමයි දකුණ ගලපනවා වගේ එසවීම සහ තැබීම ගැලපීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් අපි ඊගා ප්‍රශ්නට යන්න ඉස්සලා ඒ ආනපන සංසිඳනකොට මොකද්ද වැටහෙන්නේ කියලා කියන්න කැමති නම් මේ ප්‍රශ්නේ අපි තවදුරටත් සාකච්ඡා කරනවා නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යන්න බලාපොරොත්තු වෙනවා. ගත්ත ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී හුස්ම ඇතුල් වීම පිටවීම ගැන සිත යොමු කළෙමි. බොහෝ වෙලා යනතුරු සිතට නොඑක් සිතවිලි පැමිණි අතර එය සිතේ ස්වභාවයයි සිතමි. එහෙත් තවත් වේලා ගිය පසු යටිකය ඇති බවක් නොදැනුණු අතර උඩුකය යන්තම් පවතින බවක් දැනුනි. නමුත් හුස්ම නාස්පුඩු අතරින් ඇතුළීම පිටවීම පමණක් දැනුනි. යහලුවකගේ අතක් ඇඟේ දැවටීමෙන් භාවනාව නතර කෙලෙමි. මේ සංසිද්ධිය සංසිද්ධිය කරුණාකර පාදා දෙන්න. ගර්ථ ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ඇඳේ දිගාවී කළාට කමක් නැද්ද? වරණතුල රාත්‍රී කාලයේදී කරුණාකර පහදා දෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේ ආශස්වසාචය ගැන විස්තර ලියන අදහසින් නෙවෙයි ලියලා තියෙන්නේ අන්තිමට කියනවා ආශස්වසාතුලින් පිටවීම තේරුණා කියලා ඉඳ ගන්නකොටම මේ ආශස්වසාතේ හිත යෙදුවා විවිධ හිතවිලි තියෙනවා කියලා කිව්වට ආශස්වසාසේ එකක්වත් දැක්කද කියන එක ලියලා නැහැ. ඉතින් ඒ தත්ත්වයේ අර්ථය ඉඳද්දි මේ තමයා හැතපිලත් මේක කරන්න පුළුවන්ද කියන වට යන්න අමාරුයි. නිසා එක සැරයක් හරි මේක වැඩමුළුවකට හරි කමන්නේ එක එක පැයකට හරි කමන්නේ මං ආස්වාසිය දක්නකොට මෙහෙමයි ප්‍රසවාසය දක්නම කියලා සම්පූර්ණ විස්තරයක් කරන්න පුළුවන් නම් විතරයි එයාට මේක විවිධාංගීකරණය කරන්න දියුණු පවුණු කරන්න අත දෙන්න පුළුවන්. නිසා ඒ ලියන එක්කනා මේ කතා කරපු එක්කනාට කියන්න පුළුවන්ද මේ හිතවිලි තියේද්දි හරි කමන්නේ නැතුව හරි කමන්නේ ඒ මුල් ඉඳගෙන හිටපු වෙලාවේ ආස්වාස් ප්‍රසවාසයේ වැටහිච්ච ස්වරූපේ එහෙමනම් ඒ අනුව කියන්න පුළුවන් නිදාගත්තත් මේක කිරුවට කමන්නේ නැති කියලා. මුල් ටික කියා ගන්නත් බැරි නම් තව විස්තර හොයන්න ගියොත් තව පටලවෙන්න ඉඩ තියෙනවා. කැමැතිද සාකච්ඡාවට සම්බන්ධ වෙන්න? එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරගෙන යන අතර සාමාන්‍ය වේගයකින් සක්මනේ යෙදුණෙමි. ඉන්පසු ඊතා සෙමින් සක්මන ආරම්භ කිරීමේදී මට හරිම පහසුවක් දැනුනි. වරණ තුලේ එය තද කර බැඳ දැමූ ශරීරය ඒ බැමි ලිහිල් කළා වගේ. ගුවන් යානකින් ගමන් කරන විට එය මහ පොළොවට බැස්සවීමේදී පපුවට දැනෙන ගතිය වගේ විය. එය එතනින්ම නතර විය. මම නැවතත් ඒ ආකාරයට සක්මනේ යෙදුනත් ඒ తත්වේ නොදැනුනි. මෙවැනිදී යෝගියෙකුට සිදුවන සාමාන්‍ය දෙයක්ද? උභාසය දීර්ඝායුෂ ලැබේවා. මේකෙත් අර වටපිට ටික තියෙන්නේ සක්මනීදි වැටහෙන දේවල් ලියනද උත්සාහයක් කරන් තියෙනවා මහන්සියක් වෙලා තියෙනවා නමුත් ඒ ටික ලියෙන්නේ නැහැ. එතකොට එන හැඟීම් වගේ දේවල් කතා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වම තිනකොට මෙහෙමයි වැටෙන්නේ දකුණ තිනකොට මෙහෙමයි වැටෙන්නේ. ඉස්සල ප්‍රශ්නේ නම් ආස්වාස කරනකොට මෙහෙමයි වැටෙන්නේ ප්‍රසවාස කරන මෙහෙමයි වැටෙන්නේ කියා ගන්න බැරුව නැත්නම් ඒක කියන්නක වැදගත් කියලා දන්නේ නැතුව ඒක වර්ණගා ගන්න දන්නේ නැතුව ඒ මතු පිට එන හැඟුම් මරේ මේ කතා කරන්න ගියොත් ආන්දායාව වල්පත ගත්තාසේ වෙනවා. ඒ නිසා මූල කර්මස්ථානයත් හිත තිබ්බහට පස්සේ වැටහෙන දේ පළවෙනියෙන්ම හාබුරාට ලියන්න පුරුදු වෙන්න ඕන. කියන්න පුරුදු වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ ගුවන් යානාව බස්සන්ට එන වගේ මේ හැඟුම් ඉතින් ඇත්ත කියන්න පුළුවන් භාවනා දුඟක් කරලා මේවා වෙනවා. නමුත් ඒකට උනන්දු කරවන්න නරකයි මේ වාර්තා කිරීම තාම දන්නේ නැත්තම්. වාර්තාව පටන් ගන්න Tamanට හරි ගිය වෙලාවේ. ඒකේ විස්තර කරාට පස්සේ ඕනේ ප්‍රශ්නයක් අහන්න නැත්තම් ඒකත් ඒක අනුසාරයෙන් උත්තර දෙන්න පුළුවන්. අනේ ඒ ටික දන්නේ නැතුව ඔය වටපිට දේවල් කරන්න ගියොත් ප්‍රධාන දේතියේදී අනු නැත්තම් අනු අනු දේවල් ගැන කතා කර ගියා වෙනවා. ඒ නිසා දෙන්නටම මම කියනවා එක්ක සභාවට ඉදිරිපත් කරන්න නැත්නම් ආයෙසරයක් කොලයක් කරනවා ලියන්න. මම භාවනා කරනකොට සක්මණේදී මෙහෙමයි මට වැටෙන්නේ. පරියන්කේදී මෙහෙම වැටෙන්නේ. ඒ අනුසාරයෙන් නම් ඊටු ටික කියත හැකියි. එහෙම නැත්නම් ওই දෙවෙනියට දැන් මේ කතා කරපු එක නා මේක එච්චර විශේෂ හෝ එච්චර බය වෙන්න කාරණාවක් නෙමෙයි. දිගට මේ විදිහට කරගෙන යන්න කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ අවස්ථරයි ප්‍රශ්න කොටස් දෙකක් ආනාපාන සති භාවනාව වැඩිීමේදී මුල් කාලයේදී සතිය පිහිටවීම අස්ථිර විය. කාලයක් තිස්සේ පුරුදු කිරීමේ අනතුරුව සතිය පිහිටුවා ගැනීමට පුරුදු විය. ආශ්වාසයේ මුලැමැදාග ප්‍රකටව දක්නට හැකිවත් ප්‍රශ්වාසයේ දැකගත හැකි වන්නේ අග පමණි. එමෙන්ම එක් නාස් සිදුරකින් පමණක් ශෝෂණය වන බව දැනේ. උදරේ පිම්බීම හැකිලිම පැහැදිලිව තේරේ. මා සතිය පිහිටවන්නේ නාස්තිකාග්‍රයේ දැන් භාවනාව ආරම්භයේදීම හුස්ම රැල්ල සියුම්ව දැකගත හැකිය. ඒ දෙස බොහෝ වේලාවක් සතියෙන් බලා සිටිය හැක. දෙයත් දෙපා තිබෙන බවක් නොදැනේ. වන්න රූප හැඩතල මම කිසි දෙයකට නොදුටු වෙමි. දැන් දකින්නෙත් නැත. මෙහි දුර්වලකම් අඩුපාඩු පෙන්වා දෙනු මැනවි. දෙවනි කොටස සක්මන් භාවනාවේදීද අධීර පහකින් සක්මන් කරමි. ඒ හැම අවස්ථාවකදීම වම් දකුණු පා කෙරෙහි සිහිය පිහිටුවමි. සිතවිලි ගලා නොයේයි. වැඩි වේලාවක් සක්මන් කිරීමේදී දෙයස වෙහෙසටපත් වේ. නිදිමත ගතියක්ද දැනේ. මේ භාවනාදී වේදීද අඩුපාඩුකම් දුර්වලකම් පෙන්වා දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. අධිරය පහ සඳහන් වෙනවා. පළවෙනි අධිරය වම දකුණ දෙක ඔසවනවා තබනවා තුන ඔසවනවා ගෙන යනවා තබනවා හතර ඔසවනවා ගෙන යනවා පහත් කරනවා තබනවා පහ ඔසවනවා ගෙන යනවා පහත් කරනවා තබනවා තද කරනවා මේ ඇත්තටම මේ උනන්දු කරපු දේවල් නෙවෙයි මේ හිතාගෙන කරන දේවල්. ඉතින් කරනකොට ඉෂයක් උගෙනවා, අස්කරකොල විබ වැටෙනවා, ගොඩක් දේවල් වෙනවා. පුළුවන් තරම් මම මේ ඉඳගෙන නෙවෙයි මේ ඇවිදිනවා කියන සරල භාවයට ගියා නම් ওই පස්පිවරක් ඕනෙත් නැහැ. ඒ කමක් නැහැ කරගෙන යනකොට ඔසවනවා තබනවා වගේ පියවර කරන්න මේ මේ පොත්වල තියෙන දේවල් කරන්න හදනවා. ඉතින් ඒක liver වෙලා මට මගෙන් අහනකොට මේ මේකේ හරි වැරදි කියන්න කියලා මට මට තේරෙන්නේ මන් දෙන උපදේශ වලට කැමති නැහැ. ගෙදරින් ගෙනා උපදෙස් දීලා මම දැන් ගෙදරින් ගෙනා බේත් බීලා මගෙන් අහනවා ගුණාගුණ කියන්න කියලා. ඒත් බොහොම සරල වෙන්න මේ වැඩේ කරුණා කරලා. ඒකවල තමයි මේ නේවාසික භාවනාවක් කරන්න පුළුවන්. මේ කවුරු හරි අහලා තියෙන දොහම දෙයක් මූලික උපදෙස් පන්ති වල තිබුණාද මේ ඕසෝන යවනවා, තබනවා, තද කරනවා, පහත් කරනවා මොකක්වත් නැහැ නේ. ඉතින් මේ ටික වැත්තක තියන්න බැරි නම් අර සරල භාවයට එන්න ඉඩක් නැහැ. ඒ මුල් කොටසදී ආනාපාන විස්තර කරනකොටත් වැඩි ප්‍රධාන යුතුයකමක් වගකීමක් අරගන්නේ ආශ්‍රව ප්‍රසවාස විස්තර කරන එක අතන මෙතන තොරතුරු වගේ ගෑවිලා තියෙනවා. මට ආස්වාච වැටෙන්නේ මේමයි ප්‍රසවාච වැටෙන්නේ මේමයි කියලා එක සැරයක්වත් ජීවිතේ පුරුදු වෙන්න මේක. ඊට පස්සේ කියලා තිනවා මට දැන් ඉඳ ගන්නකොටම ආස්වාස ප්‍රසවාසයේ වැටීම අඩු වෙනවා. තුනී වෙනවා කියලා මේක දෝෂයක් නෑ. අනිත් දවසේ වැටිච්ච දවසේ තිබුණටත් වැඩිය පල්ලයට වැටෙනවා. පටන් ගන්න හැටි දන්නේ නෑ. ඉතින් ඒක පටන් ගන්න හැටි දන්නවනම් කොච්චර වැටෙනවද ප්‍රශ්නයක් නෑ. ඉතින් වැටෙන බව හොඳටම දැනගෙන උඩාතු වලට පණින්න යන්න දෙන්න යන්න නරකයි. එමෙහිට යන්න පුරුදු විදියට මෙහෙමයි ආස්වාසි මෙහෙමයි ප්‍රස්වාසි. මෙහෙමයි වම මෙහෙමයි දකුණ. ඉතින් පස් පියවරට මම කරනවා මට කලන්ත හැදෙනවා කිව්වහම මම මොනව කියන්නේ? එක තැනකවත් නැහැ මේ වම තියෙනකොට මෙහෙමයි දකුණ තියෙනකොට මෙහෙමයි කියන විස්තර නැහැ. හැබැයි යම් කිසි දියුණුවක් තියෙනවා අර පහුගිටිගේ බැන්න නිසා හෝ බන කියපු නිසා කියන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් තාම එල්ල ඇවිල්ලා නැහැ. ප්‍රමුඛතාවයට ප්‍රමුඛතාවය දෙන්න දන්නේ නැහැ. ඒක නිසා කොලයක් අරගෙන අර ඩබල් රූල් කොලවල අපි ලියන්නේ ආයන්න ලියලා ආයන්න ලියන හැටි. ඒ වගේ කොලයක් අරගෙන අරමුණ මේකයි මෙනේ කරා හෝ නොකලා හෝ හැටි මේකයි වැටුනේ මේකයි කිය. එහෙම නැතුව කොච්චර වටවලල් යන්න ගියත් නරක දේවල් නෙමෙයි. මේකේ කියලා වැටෙනවා වැටි දවසේ ධන ආය නැගිට ගන්න බෑ. මොකද මූලික පියවර දන්නේ නැහැ. ඒ නිසා මේ ලියන කට්ටිය අල්ලගෙන මං අනික් කටටත් ඇහෙන්නයි මේ වනින්නේ. කමඨාන සුද්ධ කරනකොට Tamanට අරමුණ වැටහිච්ච තැනින් කතාව පටන් ගන්නද ඊට පස්සේ මොනවා ලිව්වත් කමක් නැහැ. ඒ දේ දන්නේ නැතුව අපි කොච්චර ඉස්සරහට ගියත් දියුණුවට ආය වැටිච්ච දවසේ අසරණයි. අනාතයි. මූලික ටික දන්නේ නැති නිසා. නිසා කමඨාන් සුද්ධ කරන්නේ අපි අන්නේ වගේ අපි හෙට අඳ ගෙදර ගියාට පස්සේ තනියම කරනකොට වැටෙනවා. එච්චම ආයේ කොහොමද මම මුලේ ඉඳලා හදාගෙන ඉන්නේ කියන එක දන්නේ නැතුව මේවට උඩගෙඩි දුන්නොත් හිනිමන් බැන්දොත් අත්තු දව දුන්නොත් අර මුලට නොසලකීම තව දුරටත් ඔලොමොල වෙනවා. එහෙම කරන්න එපා. කමඨාන සුද්ධ කරනකොට අනිවාර්යයෙන්ම එකක එක වෙලාවක හරි කමන්නේ මූල කර්මස්ථානේ කොහොමද පේන්නේ කියන එකට වෙලා ගන්න. ඒක හිතෙනවා දෙකේ පන්ති ළමගේ ළමෙක්ගේ වැඩක් වගේ ඌවත් කියන්න දෙයක් තියනවාද කියලා විවිධ විදියෙන් කරරින්න හදන නමුත් කරෑරියොත් නඩු ඇහෙන්නේ නැහැ. කට උතර ලැබෙන්නේ නැහැ. ඒ නිසා යනම ඇති ඉස්සරහට හිත කියන්න බෑ. නමුත් අර මූලික තොරතුරු නොකියන නිසා මේකේ මොකද්ද මායාවී ස්වරූපයක් තියෙනවා. ඒ නිසා අපි බලමු ඉස්සරහට ලියලා තියෙන ප්‍රශ්න වල යගේ අංග සම්පූර්ණ විස්තර තිබුණොත් අපි බලමු මේ ප්‍රශ්න වලටත් උත්තර වෙන විදිහට ප්‍රශ්න ඉස්සරහට ගන්න නැත්නම් මේ කටියට උනන්දු කරවන්න තියෙන්නේ මූලික කමඨහන් පිළිබඳව ලියලා තියෙන පත්‍රිකාව කියවන්න නැවසරයක්. කියවලා මේකක් ලියන හැටි පොඩ්ඩක් ඉගෙන ගන්න. එතකොට අපිට පුළුවන් සාකච්ඡා කරන්න. අතිපූජනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය වැඩිවීමට පරයන්කේ සිටින විට හුස්ම රැල්ල උඩුතලයේ වැදෙනවා දැනුනි. මගේ පපුව සිර වූ ගතියක්ද මට දැනුනි. ඒ ඔස්සේම බලන විට අතපය තදවීමක්ද නලියන ගතියක්ද දැනුනි. ඉන්පසු මුළු ශරීරයම වේදනාවක් බවට පත්විය. වහන්සේට තව තවත් බුද්ධ ශාසනය රකින්නට අවශ්‍ය කරන නිරෝගී බවත් දීර්ඝායුෂත් ලැබේවා. මටත් කියන්න තියෙන තව තවත් ශරීරයට වේදනාව ලැබේවා කියලා කියයි. මට වෙයි කටට ලැබෙන්න වැඩින්න මට නිවන් ලැබෙනවනේ. අර පඬිස්සාන්සිනකොට ලියුමක් කියවලු මිනිස්සෙක් කියනවා මේ පුංචාම්මේ මම්මේ ලියුවා කියන්න පුරුදු වෙනවා අපේ මේ තාත්තට මේ දවස්වල හෙම්බිරිසාවක් ඇදලා සනීපයකට යනවා අල්ලපු ගෙදර මාම ගහින් වැටලා මැරෙනවා ඔබටත් එසේම වේවා කියලා ලියවලු. ඕම <laughs> තමයි ලියන්නේ. ආශාසයක් දැක්ක මේමයි මේමයි මේමයි ඔබ අන්තර නිවන්සෝ ලැබේවා. මොකද්ද ආස්වාසිය කියලා ලියන්නේ නැහැ. ඒක පළවෙනි වාක්‍ය ආයසරයක් කියවන්න ආරම්භයක් තියෙනවා. යොමුවක් ගෙනල්ලා තියෙනවා. වහාම යනවා අතට පයට. වහාම යනවා පපුවට. වහාම යනවා වේදනාවට ඔබ ආසිට නිවන්සෝ ලැබේවා. ඔන්න ඔන්න වාක්‍යය. ඉතින් අල්ලපු ගෙදර මම ගහෙන් වැඩලා කොන්ද කරනවා ඔබටත් එසේම වේවා. එහෙම තමයි ලියන්නේ. මේ පළවෙනි වාක්‍ය කියවන්නේ මම ආනාපාන සතිය වැඩිවීමට පරයන්කේ සිටන විට හුස්ම රැල්ල උඩුතලයේ වැදෙනවා දැනුනි. එච්චරයි. එලි උඩුතලයේ වැදෙන්නේ මොකක් වගේද? ස්පිරි පීඩමැදීමක්ද, සීතලක්ද, උණුසුමක්ද, කම්පනයක්ද, චන්ද මොකක් වැදීමක්ද කියන එක ගන්න තමයි මේ මුළු පැයක් අපි මේ වාඩි වෙලා මූණට මූණ දාගෙන ඉන්නේ. ඒකේ එන්නේ නැති හැටි බලන්න. ඒ අදාළ කාරණාව කියන්නේ නැතුව ඊගාට පපුව ගැන කියන එකට අත ගැන කියන එකට කය ගැන කියන ඊට පස්සේ දිවන්සෝ ලැබෙවයි කියලා ඉවරයි. ඉතින් මේක මෙතනදී තියෙන දුෂ්කරතාවය අපි මේ කතා කරන්නේ අද තුන්වෙනි දවසේ. හෙටත් ඕකම් බලාපොරොත්තු වෙනවා. ආනපන ගැන කතා කරන්න බයලජ්ජාවක් තියෙනවා. දැන් පහුගිය දවස් දෙක තුනේම අපි මතක් කරපු නිසා. ඒක යන්තම් කියලා යන්තම් ඈතින් ටටා එකක් දාලා මේ පැත්තට යන්න. නිසා අපි තවදුරටත් කියවලා බලමු. හරියට වාර්තා කිරීමක් ආවොත් අපි බලමු සාකච්ඡාවට නැත්නම් කරුණා කරලා මේ ආස්වාසිය කියලා මන්දි ප්‍රස්වාසියත් කියන්නේ මෙනෙහි කරා ඇති ආකාරය හා නැත්තම් ඒක කියලා කොනද වැටුනේ කියලා ස්පර්ශය කියන වචනේ හරි. නමුත් ස්පර්ශය කියන්නේ ඕනම කෙනෙකුට භාවනා නොකර කීයකි. මම හුස්ම ගන්නකොට මට හුස්මේ ස්පර්ශය වැටුණා. ඉතින් කවුද දන්නේ? වැටුනේ මේකයි කියලා තමයි අත්දැකීම. නැත්තම් අද්දුරු සාක්කේ නැතුව නෑ මට දැනුණා. ඕක පොත් බලලා කීය හැකිනේ. භාවනා නොකර කීය හැකිනේ. ඒක නෙමෙයි අපිට ඕන ගන්න. භාවනා කරනකොට දැනෙච්ච එක. අපි බලමු ඒ වගේ ලියවිච්ච වාර්තා තියෙනවාද කියලා. ගරු ස්වාමින් වහන්සේ පරයන්කේදී ඇතැම් විට මම දැන් මෙතන වශයෙන් හිත තැන්පත් වේ. ආනාපානේ වරිමන මතුවද ඒ කෙරෙහි අවධානය යොමු කිරීමට පවා නොසිතේ. මෙහිදී වරින් වර මතුවන ආනාපානයේ දෙස බැලිය යුතුයද? නැතහොත් ඒ ගැන අවධානය යොමු නොකොට මම දැන් මෙතන යන විවේකී ස්ථානයම පුරුදු කළ යුතුයද? දැන ගැනීමට කැමැත්තිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පත් වේවා. ගරු ස්වාමින් වහන්සේ පරයන්කේදී ආනාපාන සතිය පුරුදු කරන අතර ඒ ගැටෙන තැන් නිශ්චිත නැත. එහෙත් ආනාපාන සතිය වැටහේ. වැටෙන ගැටෙන තැන නොසොයා දිගටම වැටහෙන අයුරින් භාවනාව කරගෙන යාම උචිතද දැන ගැනීමට කැමැත් වෙමි. ඔබ වහන්සේට දීර්ඝාෂ වේවා. ගරු ස්වාමින් වහන්සේ සක්මනේදී සමහර විටක පොළවේ උණුසුම් සිසිල් තද මොළොක් ගති දැනෙන අතර විටක පාපැදියක් පදවන්නාක් මෙන් යාන්ත්‍රික බවක්ද දැනේ. විටක සක්මන කෙරෙන අතර පිටත සිට ඒ දෙස බලා සිටින්නාක් මෙන්ද දැනේ. මේවා හොඳ ලක්ෂණ බව දැනෙන අතර ඔබ වහන්සේගෙන් වැඩි දුරටත් ඒ ගැන දැන ගැනීමට කැමැත්තිමි. ත්වන් සරණයි. ඔව් පළවෙනියෙන් කියලා දෙනවා ඉඳගෙන ඉන්නව වැටෙනවා. වරින් වර ආනාපානිනවා ඒකට යන්නද විඳකින්න බව වැටහීමට හිත යන්නද කියලා. ඉතින් මේකට මට සාක්ෂි වෙන්න නම් ඉඳගෙන ඉන්න බව මම හිතගෙන නෙවෙයි ඇවිදිනවා නෙවෙයි කියලා වැටහෙන්නේ කොහොමද කියන එක මට කියන්න ඕන. නැත්තම් මම මම කොහොමද දන්නේ මේ හිතලා කියන එකක්ද නැත්තම් පොතකින් බලලා කියන එකක්ද කියලා. මට ඉඳගෙන බව වැටහෙනවා කියන එක සපේලා උත්තර දෙන්නේ නැතුව ආනපාන යන්නද හිතගෙන ඉඳගෙන ඉන්න බලන්නද කියලා මට කියන්න මට කිසිම සාධකයක් නෑ මට දත්ත දීලා නෑ එනිසා මම ඉඳගෙන ඉන්න බව වැටහෙනවනම් අනිත් එක නැතික බෙදා ගන්න කොහොමද වැටහෙන්නේ? මොකද්ද වැටහෙන්නේ? ඒ ටික කියා ගන්න බැරිකම දැන් අපි හයවෙනි ප්‍රශ්නේ කතා කරන්නේ. ඊට පස්සේ කියනවා ආනපානෙ බලනවා මට හැපෙන තැන වැටෙන්නේ නැහැ කියලා. මම වැටෙන්නේ නැති දේවල් අහන්නේ නැහැ. ඒක මට අවශ්‍ය නැහැ. ආනපනෙ ඉන්න බව, සද්දයක් නෙවෙන බව, වේදනාවක් නෙවෙන බව, හිතවිල්ලක් නෙවෙන බව වම දකුණ නෙවෙන බව දන්නේ කොහොමද? ඒක මට දැනගන්න විදියක් නැහැ නේ යෝගාවචර දැකපේකන කියන්නේ නැතුව. ඒක කියන්න දන්නේ නැහැ. එහෙම නැත්තම් ඉදිරිපත් කළ යුතු වටනකම තේරෙන්නේ නැහැ. සමහරට ඇත්තටම වැටෙන්න වෙන තේදි තියෙනවා. කොයි දේ හෝ එයත් එක්ක සාකච්ඡාවට බහින්න නම් මේ වැටේ නැතිව කියන්න එපා. මම මේ ආනාපානෙ ඉන්නේ. සද්දක නෙවෙයි කියලා කොහොමද දන්නේ? වේදනාවක් නෙවෙයි කියලා කොහොමද දන්නේ? හිතවිල්ලක නෙවෙයි කියලා කොහොමද දන්නේ කියන එක වත් වැටහෙන දේ කියන්නේ නැතුව නඩු කතා කරන්න බෑ. එසා මේ ලියපු ලියුම් හයේම කොටු ටික ගහලා තිනවා. වගුවේ කොටු ටික ගහලා තිනවා හැම එකම හිස්. මේ මේ කොටු වලට පුරවන්න ඕන බව දන්නවා. ඒ බව පේන කොටු ගහලා තින විදිහ හරි. කොටු වල අදාළ කරුණු නැහැ. ඒක ලියවල මගෙන් ඉල්ලුවාට මේක මට විග්‍රහ කරලා කියන්න කියලා මට අභිඥාවත් ඔය කියන්නේ හිතන දේවල් ඔක්කත් පේන්නේ නැහැ. මම කතා කරන්නේ මේ කීවිච්ච දේවල් වලට විතරයි. මට කියන්න පුළුවන් උත්සාහය සාර්ථකයි නමුත් තාම අවශ්‍ය කරන කට උත්තර ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ විදිහටම බලන්න තමයි වැටහෙන දේ. අත් දකින්න දේ. එහෙම නැත්නම් අත් විදින දේ. බබෙක් කතා කරන්න උත්සාහ කරන්න වගේ ඕ උත්සාහයක් ගන්න. එතකොට මට උදව් කරතයි. නමුත් ඒක වසංගනවා කියලා නම් මම කියන වචන වැරදි. ඒක ඉදිරිපත් නොකර මොනවා කතා කරත් ඇති වැඩක් නැහැ. ඒ නිසා මම තවත් බලනවා ඉස්සරහට තවත් ප්‍රශ්නයක් උත්තරයක් හරහා අපිට සාකච්ඡා කරන්න තරම් තොරතුරු ලැබෙයිද කියලා. ගන්නේ ස්වාමින් වහන්සේ පැයක සක්මන් භාවනාවකින් පසු සතියෙන් යුතුව පරයන්කේ වාඩි වී භාවනාවකින් තොරව හය වැඩි වේලාවක් පවත්වා ගැනීමට කටයුතු කටයුතු කර ගතිමි. පසුව සියලු සිතුවිලි අමතක කර දමා භාවනාව ආරම්භ කරමි. සිහියෙන් යුතුව ආශ්වාස කරන විට සිසිල් වාතයක් නාසිකාග්‍රේ වැදී ඇතුළු වෙයි. උණුසුම් වාතයක් නාස් කෙළවරේ වැදී පිටව යයි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස වෙන්වෙන්ව හඳුනා ගතිමි. ආශ්වාසයේ අගත් ප්‍රශ්වාසයේ මුලත් නැවත ආශ්වාස ප්‍රශ්වාස දෙකටම ආරම්භයක් බව දැනගතිමි. මේ අතරතුර යම් යම් සිතුවිලි පැමිණියද ඒවා බැහැර කර මූල කර්මස්ථානයට සිතොදමි. එවිට බාධක මගහැරී ගොස් ටික වේලාවකින් කයේ සැහැල්ලු බවක් සහ සතිමත් බවක් ඇතිවේ. පසුව හුස්ම ගැනීමේ වේගය අඩු වී ගොස් නොදැනෙන තත්වයටපත් වූ පසුව මම මට වැටහි ගියේ මේ මා විසින් කළ බවක් හෝ සිදු වූ බවක් නොවන බවයි. ඒ අනුව මේ ක්‍රියාවලිය වායෝ ධාතුවෙන් හටගත් බවත් කයේ හටගන්නු ලබන සියලු ක්‍රියාකාරකම් ධාතු කොටස් වලට බලපෑමක් සිදු වන බවත්ය. ගරුතර ස්වාමින් වහන්සේ හරි වැරදි පැහැදිලි කරන තේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙත් අපි ආනාපාන කියන තැනට එන්න ටිකක් වෙලා ගිහිල්ලා තියෙනවා. ජවනිකා කීපයක් විස්තර කළා තමයි. දැන් මම භාවනා පටන් ගත්තා. මෙහෙමයි ආනාපානෙ වැටෙන්නේ කියලා. ඒ විස්තර ටික සාකච්ඡාවට ප්‍රමාණවත් වෙන විදිහට ආස්වාසි වීමයි ප්‍රස්වාසි වීමයි කියන විස්තර තියෙනවා. එතකොට අන්නේ වගේ යම් වෙලාවකට අරමුණට දැම්ම හරියට මූණ බුණ දාලා ඉන්නේ මුලිච්ච වෙලා තියෙන්නේ ආපాతගත වෙලා තියෙන්නේ කියලා දැනගත්තට පස්සේ ඒකේ නා මේ කලාතුරකින් ලැබෙන මේ අවස්ථාවය ප්‍රයෝජන වැඩි කර ගැනීම සඳහා ආශ්‍රන්න වැඩි කර ගැනීම සඳහා ධර්ම ඕජා වැඩි කර ගැනීම සඳහා පුළුවන් තරම් අරමුණට ලං වෙලා බලන්න ඒ කියන්නේ අරමුණේ විස්තර අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග ආස්වාද ප්‍රසවාසයේ බලන්න බලන්න බලන්න කෙලෙස් ඇතුල් වෙන තියෙන ඉඩ නැති වෙනවා. බාහිර ඉඳලා අරමුණත් එක්ක හිත ලං වෙන්න ලං වෙන්න දෙක අතරමැදට හිතවිලි හොල්මන් කරන්න තියෙන ඉඩ අඩුයි. වේදනාව හොල්මන් කරන්න තියෙන අඩුයි. වේද මේ සද්ද ඇහෙන තියෙන ඉඩ අඩුයි. ඒ නිසා මේ වගේ හම්බ වෙච්ච වෙලාවේ පුළුවන් තරම් අරමුණත් එක්ක සමීප කරලා බලන්න. බලන්න බලන්න බලන්න තමන්ට තේරෙනවා ටික වෙලාවක් ගියාට පස්සේ භාවනාවක් කරන්න ඕනේ යම් ප්‍රමාණයට ලං කරාට පස්සේ ඒක දිගටම යනවා. ඒක හරියට යකඩ කෑල්ලක් කාන්දමට තල්ලු කරන තල්ලු කරන යනකොට ඒක තනක් පැනපුවාම කාන්දම යකඩ ඇදලා ගන්න. පෙට්‍රල් ටිකට ගින්දර ලං කරන ලං කරන යනකොට පෙට්‍රල්ට කිට්ටු කරන භක්කලා ගින්දර අල්ලනවා. ඊට පස්සේ භාවනා කරන්න ඕනේ. අර මුල් ටික තමයි අමාරු පිළිවෙලට හදලා අරමුණට මූණ දාලා ඒක කිට්ටු කරලා නිකන් මීහරක් දෙන්නෙක් විය ගහකට දාලා කිට්ටු කර ගන්නවා වගේ ලේසි නෑ. ඔය දෙන්න හරියට විය ගහකට දාලා බැඳ ගන්නකම් තුන් හතර දෙනෙක් ඕනේ. ඊට පස්සේ නගුල අත ගත්ත අහනවා. ඊට පස්සේ මීහර කකී කරු. ඊට පස්සේ හීය පටන් ගන්නවා. මේක අර අමුණ ගන්න ටික කියවෙන්නේ නෑ. මේක නම් උත්සාහ කරලා තිනවා කියවනවා ඒත් පටන් ගන්න තියෙන පැයක් සක්මන් කරයි කියලා වචනයක්වත් නැහැ සක්මන් කරන්නේ මම පැයක් සක්මන් කරයි කියලා ඒක ඉවරයි සක්මන් පස්සේ පරයන්කට ගියයි කියලා ඉරියව්ව දිහා බැලුවයි කියලා විස්තර තියෙනවා. ඒ ඔක්කොම හිස්තැන් තියෙන. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙමයි ආස්වාස වැටුනේ මෙහෙමයි ප්‍රස්වාස වැටුනේ. ඉතින් මේ රචනේ සුද්ධ කරනවා නම් මේ ආස්වාස ප්‍රස්වාස වැටෙහිච්ච දැනීම පටන් අරගෙන අර මුල් වාක්‍ය ටික රචනයේ අන්තිමට බලන්න. මට මේක කරගන්න පුළුවන් උනේ පෑයක සක්මනකට පස්සේ මට මේක කරගන්න පුළුවන් උනේ පැයකට සක්මන් කළ විනාඩි 10ක් 20ක් ඉඳගෙන හිටියට පස්සේ කෙනෙක් මුලට දාන්න එපා දාපු ගමන් මුස්පේන්තුකින් පටන් ගන්න තියෙනවා හිස්තන්කින් පටන් ගන්න තියෙනවා නොකිය වෙන දෙයකින් පටන් ගන්න ඒක කිය වෙන දෙයින් පටන් ගන්න අන්තිමට මේවා දාන්න ඒ වගේම එහෙම අරමුණට මුණට දාපු ගමන් අරමුණත් එක්ක සමීප වෙන්න උත්සන්න වෙන්න ආසන්න වෙන්න පුළුවන් තරම් ක්‍රමසහ විදි හොයන එකයි තියෙන්නේ ඉතින් සරල දේ තමයි කියන්නේ වැඩි වේලාවක් අරමුණු ඇසුරු කරනකොට ඉබේම කිට් වෙනවා. වැඩි වේලාවක් අරමුණු ඇසුරු කරනකොට ඉබේම කිට් වෙනවා. ආනේ ටික යෝගාවචරයට කරගන්නම් ඉස්සෙල්ලම මේ වල්මී හරක් දෙන්නෙක් වගේ අරගෙන ඇවිල්ලා එක විය ගහට තියලා බැඳ ගන්නවා වගේ ලේසි නෑ. ඒ මීහරකගේ සහයෝගය නෑ ඒකට. අයිතිකාරෝ දෙන්නෙක් මීහරක් දෙන්නෙක් වෙන්න පුළුවන්. ඊගාටදලා බැඳ ගන්නකම් කරන වැඩ පිළිවෙලදී යෝගාවචරය ඊ타ත්ම සුවච කීකරු කෙනෙක් වශයෙන් හීය පටන් අර ගන්නවා පස්සේ තමයි හීය පටන් අර ගන්න. එතකොට කියනවා එතකොට මේක ඉබේ සිද්ධ වුණාක් දන්නෙත් නෑ මම කෙරුවද කියලා දන්නෙත් නෑ. කියන්නේ ධර්මයේ වැඩ පටන් ගන්න තියෙනවා තමයි තියෙන බලන එක විතරයි. අන්නේ මට්ටමට ගත්තොත් අපිට කියත හැකි අපි නිවාසික භාවනාවකින් වැඩක් ගත්තයි කියලා. නැත්නම් අපිට තාමවත් අරමුණකට මුහුණ දාලා ඒකේ විස්තර ටික කියන එකවත් තාම ගොනු වෙලා නැත්තම් මට කෙරෙනවා ඇති ලියන්න දන්නේ නැතෝ වෙන්න ඇති. එහෙම නැත්නම් ලියන එකේ වටිනාකම දන්නේ නැතෝ වෙන්න ඇති. එහෙම නැතිනම් ගඟට ඉනි කැපුවා වගේ එහෙම නැත්නම් ගොළුෙක් දකපු හීනයක් වගේ ඌ බබ්බ ගානවා ඉතින් කාටවත් තේරෙන්නේ නැහනේ. ඌට කියන්න ඕනේ. ඉතින් කියන්න බෑනේ. හීනයක් දකලා තියෙනවා. මේ ගොළුවට හීන කියා ගන්න බෑ. ඉතින් ඒ වගේ අපි ගොළු වෙනවා. අන්න ඒක නැති කරන්නයි බුදුහාමුදුර අපට මෙන්න මේ විදිහට බලාපන් දරුවා මෙන්න මේ ටික කියාපන් දරුවා කියලා කියලා දෙන්නේ. මොකද තාම ගොළු බව, කෝල බව, කෝඩු බව තියෙනවා. මේකම තමයි එකම ක්‍රමේ. නැවත නැවත උත්සාහ කරන්න කරනකොට මම හිතන්නේ මේ මේ ලියාගෙන ඉනවයි වගේ විස්තර වඩ වඩා තව එන්න පුළුවන්. පොදුවේ හෝ පෞද්ගලිකව ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවට ආධුනිකයෙකු වන මා අද දින සිට අද ආදින සිට අද දක්වා ඔබ වහන්සේට පින් සිදුවන්නට ප්‍රගතියක් ලබා ඇතයි සිතමි. ඒ දැනට ප්‍රමාණවත්දයි දැනගැනීමේ අරමුණින් මේ ලියමි. පරයන්ක භාවනාව බුදුරජාණන් වහන්සේ ගැන අචල විශ්වාසය සහ ශ්‍රද්ධාව ඇතිව নমස්කාර කර භාවනාවට වාඩි මුළු ලෝම අමතක කර මම දැන් ඉන්නේ වාඩි වී බව මෙනෙහි කරමින් සිරුර සම්බර කර සහැළු කර සිරුරට සතිය ඇතුල් කර මූලික කර්මස්ථානයේ මුදුමත් කරගනිමි. ටිකෙන් ටික මම ආශ්වාස ප්‍රශ්වාස ගන්නවා දැනේ. මම ඒ දෙස බලා සිටීමේ ටික වේලාවක් එසේ කර ආශ්වාස නාසය අගින් ඇතුළෙන ආකාරයත් ප්‍රශ්වාස පිට වෙන සැටිත් බලා සිටිමි. ටික වේලාවකින් සිතුවිලි ශබ්ද ඇසේ. එවිට මා ඊට සතුටු වෙමි. ඒවා සමග මිත්‍ර වී මගේ කලින් තිබූ අරමුණත් ඒවා ඒම නිසා මගේ අරමුණු වෙනස් වී ගිය සැටි දැනක නැවත මුල් අරමුණට එමි. වරණත් තිනා බාහිර අරමුණු නැති වී ගියේය. බාධක සමග මිත්‍ර නිසා භාවනාව අමාරු දෙයක් මට දැන් නොසිතේ. ගැටලුව ආස්වාස ප්‍රස්වාස සියුම් වී නැති වී යාමක් නැත. ඒ ඉදිරියේදී විසඳේවිදයි අසමි. සක්මන් භාවනාව පෙර පරිදිම ගමන් කරන බව අරමුණු කරමි. දෙපතුල් වල ඇඟිලි ප්‍රදේශ දෙකට බරගතියක් දැනේ. එම බරගතියට සහ එසවීම බිම තැබීම සතිය යොදමින් ගමන් කරමි. ප්‍රශ්නය ඒ දැනට ප්‍රමාණවත්ද? ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සැප ලැබේවා. පළවෙනි කොටසේ ප්‍රශ්නේ තියෙන්නේ අර tempat වීමක් අපේක්ෂා කරලා තියෙනවා ඒක ලැබිලා නැහැ කියන එකයි කන්දොස් කිරියාවක් කනපින්දමක් ලියලා තියෙන්නේ. නමුත් අනෙක් විස්තර උනන්දුවකින් වාර්තාගත වෙලා තියෙනවා. ඒ tempat වීම පැත්තක තියලා අර ලියපු විස්තර පිළිබඳව අපි පොඩි විග්‍රහයක් කරලා බැලුවොත් අපිට භාවනා කර කර ඉඳද්දී ආනපන ඉඳද්දී සද්දයක් වේදනාවක් හිතවිල්ලක් එනවා. අපි ඒක කරදරයකට ගන්න නැතුව මිත්‍ර ස්වරූපෙන් ඒක දිහා බලලා නැවත සැරයක් හිත අරමුණට ගන්න උත්සාහ කරනවා. ඒක තමයි සාමාන්‍ය වෙන්න ඕනේ. මෙන්න මේ කරගෙන යනකොට මේ යෝගාවචරයා පිටගිය හිත උවමනාවෙන් අරමුණට ගන්නවද නැත්නම් ඉබේම හිත දැනගෙන වැටහිලා අරමුණට එනවද කියන ප්‍රශ්නේ ඔය අරමුණ තැම්පත් කරනටත් වඩා සියුම් තරම් පිට ගිය හිත නැවත අරමුණට එනකොට මේ මමයා මේක ගිහිල්ලා කරන දෙයක්ද? එහෙම නැත්නම් ඒක ස්වභාවයෙන් වෙන එකක්ද නැත්නම් ඒක මම තල්ලුවක් දුන්නට පස්සේ ආ ස්වභාවයෙන් එනවද අන්න ඒක පිළිබඳව මේ ලියුම් කරු නැත්නම් ලියුම් කාර්ය කට උතර දෙන්න කැමතිද දන්නේ පිට ගිය අරමුණ නැවත අරමුණට ගන්නකොට මූල කර්මස්ථානට එන එක අගේ කරලා තියෙනවා ඒක හොඳයි ඒක මම කරන දෙයක්ද මට නිරීක්ෂණයක්ද මා ඇති වෙන නැත්නම් ඉබේ සිදුවෙන එකක්ද කියන එක සපේලා උත්තර කියන්න කැමතිද දන්නේ එහෙම නැත්නම් උත්තර කියන්න කැමති නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒක දිහා බලන්න මම මේ දැනගෙන හිත අපහු ගන්නවද? එහෙම නැත්නම් මොකද්දෝ තේකින් වැටහිලා හිත ඉබේ එනවද කියන එක ඒකන ගොඩාක් විස්තර අපිට සාකච්ඡා කරන්න පුළුවන් කට උතරක් දෙනවනම් කට උතරක් දෙන්නේ නැත්නම් අන්නේ තොරතුරු ඇතුල් කරන්න විස්තරයට ඒක හරි ලේසි මේ හිතේ ගමන ගැන විස්තර කරනවා. සක්මන් කරනකොටත් මේ වැටහෙන විස්තර තියෙද්දී දිගට මේක කරන්න බලන්න. ඒ කියන්නේ තව තවත් වම දකුණ වශයෙන් විස්තර කරමින් යන්න. එතකොට වැඩි වෙලා යන්න යන්න කියන්නේ සක්මනේ පදන් වෙන්න පදන් වෙන්න වශී වෙන්න වශී වෙන්න මේක ওই මහා ලොකු මේ සුදුරදී අඳගෙන සිල්ලා කළා කරන්න ඕන එකක් නෙවෙයි ඕන තැනක ගමනක් යනකොට අනිත්‍යව පැත්තක තියලා මේ යන බවට හිත දැම්මොත් එහෙම නැත්නම් සාමාන්‍ය සිංහල කියන බැලුවොත් පේනවා බැලුවේ නැත්නම් පේන්නේ සක්මනේ ඉඳගෙන සුදු ඇඳගෙන සුදුරදී ඇඳගෙන සිල් අරගෙන කෙරුවත් බැලුවේ නැත්නම් පේන්නේ සක්මනේ නෙවෙයි නිකන් අවදිනකොට හරි කමන්නේ බැලුවොත් පේනවා අන්නේ පේන දේ තමයි වටිනාම දේ කියලා වාර්තාගත කරන්නේ අන පරියංකෙන් ගත්ත උපදේශය ගන්න අරගත්තට පස්සේ තේරෙයි පරියංකයට වඩා සක්මනේදී සද්ද ඇහෙද්දී නැත්නම් සද්ද වලින් බාධා තියෙද්දී හිත කැඩෙන්න තියෙන ඉඩ අඩුයි සක්මනේදී වේදනා තියෙද්දිත් යම් යම් වේදනා තියෙද්දිත් ඉඳගෙන ඉන්නකොට වගේ කේඩෑරි ගතියක් කඩෙත්තු ගතියක් එන්නේ සක්මන් කරනකොට යම් වේදනාවක් තී සක්මන් කරන්න පුළුවන් හිතවිලි යම් ප්‍රමාණයක් තිබුණත් පරියංකේදී විතර කරදර කරන්නේ සක්මනේදී. ඒ නිසා අර ඉස්සෙල්ලා තිබුණ විදිහට බාහිර අරමුණු වලින් දුක් කරදර ගන්න නැති ගතිය දියුණු වෙන්න දියුණු වෙනස් මූණ වරද්දක් ගන්න පුළුවන් සක්මනේ. අන්නේ විදිහට දෙක සංසන්දනය කරමින් ඉදිරියට යන්න කියලා මතක් කරගන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ එක පරයන්ක භාවනාව මා පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන යන විතර සිත යොමු කිරීමට අනතුරුව මා ඉඳගෙන සිට ඉරියව් වෙත සිත යොමු කිරීම සිදු කරමින් කකුල් නවා ඇති ආකාරය අත්හබා ඇති ආකාරය එමෙන්ම බඩ ඉහළ පහළ යන ආයුරුද වෙන විත සිත යොමු කරනු ලබයි. එහෙත් එසේ හුස්ම වෙත සිත යොමු නොවන අතර මා ආයාසයෙන් හුස්ම වෙත යොමු කිරීමට උත්සාහද නොකරනු ලබයි. නමුත් පින්වත් ස්වාමින් වහන්සේ මෙසේ ඉරියව්වට සිත යොමු කර විනාඩි 10ක් 15ක් අතරතුරදී සිතේ මහත් බරගතියක් පැමිණෙනු ලබයි. මෙම தત્ත්වය පැහැදිලි සමාන தત્ත්වයේ සිතුවිලි මගින් සිදු නොකරනු ලබන අතර මෙහිදී සිතුවිලිද නොපැමිණේ. මෙම தત્ත්වයෙන් පසු මූලික අරමුණ වන මම දැන් මෙතන යන්නට සිත යොමු කිරීම නොහැකි වේ. එබැවින් පාරයන්කේ කාල සීමාව උපරිම විනාඩි 15කට සීමා වේ. සිතට සිතවිලිද නොමැති සතියක්ද නොමැති ස්ථානයක් ඇද්දැයි හැඟේ. දෙක සක්මන් භාවනාව ස්වාමින් වහන්සේ මා සක්මන් සක්මනේ යෙදීමෙන් අනතුරුව වම දකුණ යන්න විනාඩි 3ක් පමණ මෙනෙහි කර පාදයේ බිම ස්පර්ශ වන අයුරු දෙමු කරනු ලබයි. මෙහිදී පොළවේ රළු බව පමණක් හඳුනා ගැනීමට හැකි වේ. පසුව සිත පාදයක් පාදයන් වෙතට යොමු කිරීමේදී අත්දකින්න ලැබුවේ දකුණු පාදයේ සියලු කරුණු සිදු කරන ලබන අතර වම් පාදයේ හුදෙක් ඇදෙන් ඇදගෙන යන්නක් මෙනි. දකුණු පාදයේ චලනයේ කවාකාරව සිදු වන අතර ඒ මහත් ආයාසයෙන් වම් පාදයේ උස්සනු ලබන බවයි. මාහට මීට වැඩි යමක් නිරීක්ෂණය යොමු නොවුන අතර මේ නිරීක්ෂණයේදී සිතුවිලි පැමිණීමද ඇනසිටන බවද දැනී ගියේය. ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නය මා පරයන්ක භාවනාව සඳහා යොමු කරන කාලයේ වැඩි කිනීම පිණිස කුමක් කළ යුතුද? දෙක සක්මන් භාවනාව මෙසේ පාද වෙත සිත යොමු කරමින් කිරීම දිගටම සිදු කිරීම කළ යුතුද ප්‍රශ්න දෙකයි ශ්‍රීලා දලදා සමිතිගේ පීඨින ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු සක්මණේ විස්තරේ නම් ගොනුවක් තියෙනවා අහගෙන ඉන්නකොට වැටේනවා නමුත් පරියංග විස්තරේ මොකද්දෝ කියන්න හදනවා එළියට අවිල්ල නැහැ මම දැන් මෙතන කියලා බලහිනකොට බර ගතියක් නැත්තම් වෙහෙස කරගතියක් දැනෙනවයි කියලා. ඉතින් ඒක හේතුවක් වෙනවා සතියේ කැඩෙන්න. ඒක නැත්තම් මේ මම දැන් ඉන්න මෙතන ඉන්නවා කියන එක බලන්න. ඒ නිසා විනාඩි 15කින් පරිදි ඉන්න බෑ නැත්තම් ඒක සීමාකාරී සාධකයක් වෙනවයි කියලා කියලා තියෙනවා. නමුත් බොහොම සරල ප්‍රශ්නයක් තියෙන්නේ මේ දැනෙන බර ගතිය මේ දැනෙන වෙහෙස කරගතිය මම දැන් මෙතන කියන එක ඇතුලේ එකක්ද නැත්නම් මම දැන් මෙතනින් පිටේ එකක්ද කියලා කිව්වොත් උත්තරේ බොහොම සරලයි. උත්තරේ බොහොම ඍජුයි. උත්තරේ නිකන් කිරි ගහට මෝල් කිරි ගහට මෝල් ගහින් යනවා වගේ උත්තරේ. ඒ නිසා මේ සක්මන පිළිබඳ පරියන්ක පිළිබඳ විස්තර කියපු හරියේ මේ දැනෙන වෙහෙස සහ බර මම දැන් මෙතන ඉන්නවා කියන ඉරියව්ව ඇතුලේ එන එකක්ද පිටේ එන එකක්ද කියලා උත්තරයක් දෙන්න කැමති නම් අපිට පුළුවන් ටිකක් තව ඉස්සරහට විස්තර කරන්න. බලන්න ඇතුලේ එකක් නම් ඉතින් ඒක දිනුවන්නේ. නම් දැන් මෙතන ඇතුලේ ඉන්නේ ඉන්නකොට බරක් දැනෙනවා ඉතින් ඒක තව තමන්ගේ ගමනට සාක්කියක්. ඉතින් මම මේ හිතලා කියන්නේ මම මේ හිතලා කියන්නේ කොහොමඩක්වත් කැමති නෑ. මොකද කවුරක්වත් කැමති නෑ එක බින්දු මාත්‍රයක් මට දෙන්න. ඔක්කොමලා බිල්ලෝ වගේ බලන්නේ. එක්කෙනෙක්වත් කැමති නෑ සාකච්ඡාවට තොරතුරු දාන්න. ඉතින් ඒක නිසා මට හිතෙනවා අපි අතර ගනුදෙනුව නැත්නම් sannivedanayak වෙන්නේ නැහැ. මොකද්ද හරස් වෙලා තියෙනවා. ඒක නිසා උත්සාහයකුත් ගන්නවා හැබැයි. මේ බලන්න මේ මේ තියෙන දේවල් ඇයි මේ කරදර කරගන්නේ? අපිට දාන ලැල්ලක් ළඟට ගිහලා දාන් අදින්න ගියා නම් පැය ගණන් යනවා දන්නේ නැහැ. කැරම් ගහන්න ගියා නම් ටෙලිවිෂන් එකේ ටෙලිඩ්‍රාම එකක් බලනකොට බත් එක ටෝස්ට් උනත් ටෙලිඩ්‍රාම එක ළඟ ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ භාවනා කරනකොට තොරතුරු එනකොට කඩිගාය විනාඩි 15කට වැඩි ඉන්න බෑ කියලා කියනවා. ඉතින් මේක සාකච්ඡා කරන්න පුළුවන් මේ තොරතුරුත් එක්ක අපට සපේලා උත්තර දෙනවන්න නැත්තම් කරන්න බෑ. ඒ නිසා සක්මනේදී මේ විදිහට වම දකුණ තේරෙනකොට මේ විදිහටම දිගටම කරන්නද කියලා අහනවා. ඒත් අර වට කරගෙන යන දේ වටිනාකමක් නැතුව අහන ප්‍රශ්නයක්. ඒක නැතුව වෙන මොකද්ද වන්නටන්න කියන්නේ ඊට පස්සේ එනවා. යන්දම් මේ සක්මන තේරුණාට පස්සේ මේක දිගට කරන්නේ නැතුව මොකද්ද කරන්නේ? දෙකේම පේන්න තියෙනවා මේ ගොවිතැන් කරාට අස්සන් වෙලා ගන්න අස්සන්නේ වටිනාකම දන්නේ ලැබෙන ලැබෙන එක බලක් කරගන්න ලැබෙන ලැබෙන එක ප්‍රශ්නයක් කරගන්න ලැබෙන ලැබෙන එක කරදරයක් කරගන්න ඒ මොකද නිවන සඳහා නෙවෙයි වෙන්නේදී භාවනා කරනවා එතකොට නම් ඕක වෙනවා කෙලස් කපන්නවක්වත් දුක අවබෝධ කරන්නවත් නිවන සඳහා නෙවෙයි භාවනා කරන්න නම් ලැබෙන ලැබෙන එක කරදරයක් බලන්නකො නම් වෙන්නේ මේ භාවනා ඉදිරියට යන්නයි හදන්නේ. ඉතින් ඒක නිසා මේකට අනුග්‍රහකරනද අකුල් හෙලන්න එපා. හැකිතාක් මේ ලැබෙන දේවල් භාවනාවෙන් ලැබෙන දේවල් කියලා හිතලා ඒක දිනුනු අනුග්‍රහ කරලා දිනු කිරීමට කටයුතු කරන්න එහෙම නැතුව මේ අනවශ්‍ය සැක උපදෝලා මේ වැඩෙන ගහ මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න එපා පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සම්බන්ධවයි. මා පළමුවෙන්ම දකුණ වම වශයෙන් විනාඩි 3ක් පමණ සක්මන් කොට දකුණු කකුල දකුණු කකුල බවත් වම් කකුල වම් කකුල බවත් මෙනෙහි කෙලෙමි. පසුව තබනවා තබනවා යනුවෙන් මෙනෙහි කොට මා හිතගෙන සිටින නැති බවත් වාඩි වෙලා නැති බවත් ඇවිදිමින් සිටින බව මෙනෙහි කෙලෙමි. පසුව මාගේ උකුල පෙදෙස සීසෝ එකක් මෙන් ඉහළ පහළ යන බවත් මා පොළවේ පය තබන විට දැඩි රළු බවක් එසීමේදී සිසිල් බවත් ගමන් කරන විට පාදයක් පාවන ගතිය දැනගතිමි. පසුව පොළොවටම බදා පාදය තබන බවත් පොළොවේ තද ගතිය සහ පාදයේ සිසිල් ස්වභාවය අඳුනා ගතිමි. පසුව මෙසේ කරගෙන යාමේදී පාදයේ පොළොවේ තබන විට මුළු ශරීරයටම දැනෙන බවත් පාදයේ පොළොවේ තබන විට හිස් මුදුනටද දැනීමක් එන බවත් වටහා ගතිමි. සක්මන් කිරීමේදී මුළු ශරීරයම වැඩ කරන බවත් වටහා ගතිමි. කෙලින් යන බව දැනගත්තත් pore ගහන බව වලින් වැටහුණි. දිගටම මෙසේ කරගෙන යමි. පෙරුවන් සරණයි. ඔව් තව කරගෙන යනකොට ඇත්තටම මේ ඒක හුස්මක් ගන්න වෙලාවේ අපේ සියලුම ඉන්ද්‍රියන් කලාප සෛල හැම එකක්ම සජීවී බවට පත් වෙනවා. අපිට ඉස්සල්ලා පේන්නේ පතුළු විතරයි ඒ අර අපේ අවධානය ඒකාග්‍ර වීම අඩු නිසා නමුත් අන්තිමට සම්පූර්ණ යනකොට gediya පිටිම මුළු ඇඟම මේ කටයුත්ත කරනකොට පුදුම විදිහට ඒක ව්‍යායාම වෙලා පුදුම විදිහට සක්‍රීය භාවයකටපත් වෙලා මේ ඇඟ කය කන්ද ගොඩ මීමැසි පොදියක් වගේ වැඩ කරන හැටි දකින්නකොට ඒක කය හිත දෙකම සුවයලවනවා. ඉතින් යන්න බෑ මේ ඒ තොරතුරු ඔක්කොටම අනුග්‍රහ කරලා යන්න ඇරලා සාදර වෙන්න නැතුව බෑ. මුලින් මුලින් ඒ නිසා ඔය වම දකුණු වශයෙන් හෝ එසවීම තැබීම වශයෙන් මෙනෙහි කරන්න පස්සේ මුළු ඇඟේම සිදුවෙන කෘත්‍යය මීමැසි පොදියක සිදුවෙන කෘත්‍ය වගේ බලන්න පුළුවන් තරමට සතිය සමාමේ සක්මන්ට යන්න පුළුවන් නම් තේරෙන්න පටන් අරගනි අපි මේ සක්මන් භාවනාව කොච්චර නොසලකා හැරලා තියෙනවද මේක හරියට සලකා ගත්තොත් කය හිතේ දෙකේ ලොකු සෞඛ්‍ය සම්පන්නකමක් ඊට පස්සේ ඒකෙන් ගිහිල්ලා වාඩි වුණාට පස්සේ පරියන්කේ ලොකු අනුග්‍රහයක් ලැබෙන්න පටන් ගන්නවා ඒ නිසා මේකටත් වැඩිය සාදරව මේකටත් වැඩිය උත්සන්නව මේකටත් වැඩිය ආසන්නව බලන්න කියන එක තමයි කියන්නේ. නිර්වාණ සන්නයි ස්වාමින් වහන්සේ භාවනා කරමින් සිටන විට අරමුණ පිට හෙවත් සතිය බිඳීම নিরතුරුවම වගේ සිදුවේ. නමුත් ඔබ වහන්සේ විසින් කමඨාන් සුද්ධ කිරීමේදී ලබා දුන් උපදෙස් අනුව ඊට සුදුසු පරිදි මුහුණ දෙමින් මේ වන විට සතිය රඳවාගෙන සිටින කාල පරාසය දිනෙන් දින වැඩි කර ගනිමින් සිටිමි. මාහට ඇති ගැටලුව නම් සතිය පුහුණු කිරීමේදී සිත පිට යන 90ක පමණ අවස්ථාවලදී සිත පිට යන්නේ රාග චේතනාවලට වීමයි. භාවනා කරන විට පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදීද මාගේ සිතවිලි වල රාගාධික භාවයේ මහා පීඩාවක් වී ඇත. මෙම රාගාතික චෛතසික පාලනය කරගත හැකි අසුරවාගත හැකි උපදේශයක් ලබා දෙනු මැනවි. පිනත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මේ කරන්නා වූ කුසල බලයෙන් මේ භවයේදීම නිර්වාණ අවබෝධය ලැබේවා. සාදු සාදු සාදු. නමුත් කොච්චරක් මූල කර්මස්ථානට අනදර කරලා තියෙනවද බලන්න වචනයක්වත් ලියෙන්නේ නැහැ. කියලා තිනවා මම මේ බොහොම මාරුවෙන් මාරු කරන කොහොම කොමාරි වෙලා වැඩි කරගෙන තියෙනවායි කියන්න නම් උනන්දු වෙලා තියෙනවා. නමුත් මේ හම්බ වෙච්ච වෙලාවේ වෙනකට වැඩිය එක හුස්මක් තව එක චිත්තක්ෂණයක් කරන්න ගියොත් ওই රාගේ කොහෙන් ගියාද කියලා හොයන්න බෑ. ඉතින් ඒ නිසා නේ රාගයට ද්වේෂ කරලා ඒක ගැන 90ක් කතා කරලා තියෙනවා. කියන කොච්චරක් රාගයට පොහොර දානවද කියලා බලන්න. කොච්චරක් රාගයට ආහාර දෙනවද කියලා. ඉතින් අල්ලපනල්ලේ ගන්න පුළුවන් ආස්වාසය ප්‍රස්වාසයක් ගන්න මුළු රචනෙම ලිව්වනම් ඉතින් දක්සයි ඊට පස්සේ ආය රාගෙන්නේ නැහැ. දැන් අනේ බලන්න මේ නොදකින්න ඔබතම් මේ රාගය කියන මේ රාගෙට ද්වේෂ කරලා. මේ කවුද පෝර දාන්නේ රාගෙට? මේ ඉන්න වෙලාවේ ඩිංගිත්තක් හරි ආනපනිය ආපුවේ ගැන සම්පූර්ණ විස්තර කරන්න සම්පූර්ණ උනන්දුවෙන් විස්තර කරන්න ශ්‍රද්ධාවෙන් විස්තර කරන්න. ඒතකොට රාගේ ගිය තැනක් හොයන්න බෑ. දැන් මේ ගෙටෙන් අද ආනපනිය මුල්ලකට වයන් කියලා කුල්ලෙන් වහලා තියලා විස්තර කරනවා රාගේ ගැන. කවුරුත් කරන දේවල් නෙවෙයි. ඒ නිසා මේ ටිකට හරි තේරුම් අරගෙන ඒ සුබදී කෙලස් නැතිදී නිර්මලදී නික්ලේශීදී පුළුවන් තරම් විස්තර කරා. ඒ කෙලස් ගැන විස්තර කරනවා ගැන බරපතල කෙලෙසයක්. කෙලස් නැති නිසා නෙවෙයි. කෙලස් තිබුණත් ගෙට ගන්න එපා. නික්ලිෂී චිත්තක්ෂණ ගැන පුළුවන් තරම් විස්තර කරන්න. ඉතින් මේ වගේ බොහොම සරල, ඒ වගේ බොහොම සක්‍රීය ක්‍රමයක් මේ බුදුහාමුදුරු දේශනා කළා තියෙන්නේ. ඒ සක්‍රීය ක්‍රමයේදී අපේ විස්තර ක්‍රමයේ කොච්චර දෝ අර රාගය ගැන කතා කරන දඟල දඟලිල්ල පොඩ්ඩක් බලන්න. කවදද අපි මේ පරිවර්තනයක් ඇති කරගන්නේ? වෙන්දට වැඩි මට ඩිංගිත්තක් ආනපනේ කරන්න පුළුවන් කියන වචනයක් කියලා තියෙනවා. අන්න ඒක පිළිබඳ පූර්ණ විග්‍රහයක් දෙන්න. එතකොට අන්තිමට තේරෙයි රාගය කියන්නේ මොන තරම් වාෂ්පශීලී දෙයක්ද දුර්වල දෙයක්ද අර අරමුණේ විස්තර කරනකොට මේකට ඉන්නවත් බෑ වසන්නවත් බෑ. ඉතින් ඒ නිසා කරුණා කරලා ඒ නිසි කෙනාට නිසි බලය දෙන්න. අනවශ්‍ය මිනිසුන්ගේ වග විස්තර කතා කරන්න යෑමෙන් සබාව නොමග යනවා. කීයට දෙ කීවෙන්නේ. ඒ නිසා විස්තර කරන්න පුළුවන් තරම් මූල කර්මස්ථානයේ අනිත්‍යව පුළුවන් තරම් සාරාංශ කරන්න. ලියලම බැන්න සාරාංශ කරන්න. හැබැයි නොලියන තරමට හොඳයි. එතකොට දවසක් ඇයි පිච්චර බලවත් කරපු මේ රාගය මේ වාෂ්පීකරණ වෙලාව. ඒ නිසා මූලික කර්මස්ථානයේට මුල් තැන දීලා අගය කරන්න ඉගෙන ගන්න තෙක් අපිට ඕනේ මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔක්කොම පැත්තක තියලා මූල කර්මස්ථානය ගැන මුළු රචනයක් ලියන්න පුරුදු වෙන්න. එතකොට ඉබේම ප්‍රශ්න විසඳලා තියෙයි. අවසරයි ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී මම ඉඳගෙන සිටීමේයි දිගින් දිගටම සතිය පිහිටවන විට අරමුණු නොවන අවස්ථාවක් මොහොතකට දැනේ. එය හුදකලා වූ හිස්සු ස්ථානයක් බඳුයි. එම අවස්ථාවේදී එතෙක් වේලා නොදැනුණු ආශ්වාසයත් ප්‍රශ්වාසයත් නාසය අග ගැටෙන බව දැනේ. එවිට මම ඒ දෙස සිහියෙන් බලා හිඳිමි. මම හරිද කියලා දැනගන්න අවශ්‍යයි. පහදා දෙන්න ගරු ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය වේවා. සාදු සාදු සාදු. මේ දැකපු ආනාපාන ගැන එක වචනයක් ලියලා තිබ්බනම් මම මේ දැක්කේ පිරිමැදීමක්ද නාසිකාග්‍රේද කොහොමද කියලා එහෙනම් ඉතින් උත්තරේ එතන තියෙනවා. ලන් කරලා කියනවා දැන් මට පොඩ්ඩක් ස්වාංශ නැකතු බල්ලා කියනවාද මගේ කාලේ හොඳද පේනයක් කියනවාද කියලා මූල කර්මත්තානේ ළඟට යනකම් අඬ ගන්න යනවා බලන්න මේ කතා කරන ඔක්කොගෙම එතෙන්ද ගිහිලක නොකියන්න තියෙන පෙළඹීම බුද්ධිලික දෝෂයක් නෙමෙයි මේකටයි කෙලස් කියන්නේ ඉතින් මෙච්චරක් කියද්දි ඇයි මේක හිතට ගන්න නැත්තේ කොලයක් අරගෙන සම්පූර්ණ ලියන්න මූල කර්මත්තානේ පිළිබඳ විස්තරය ඉවරයි ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ප්‍රශ්නේ උනා නිවන් දැකලා නැහැ. අඩු ගානේ ප්‍රමුඛතාවය දෙන්න ඕන ප්‍රමුඛතාවය දාන්න. ඉතින් ඒ නිසා මේ ඔක්කොගෙම තියෙන අද තියෙන ඔක්කොම එකම මේ ඌෂ්ණ ඍතුවේ නැකතක්. මොකද්ද මන් දන්නේ නැකත මොකද්ද කියන්නේ? අමාරුවෙන් වෙන්න දින්නේ නැති කට්ටිය වෙනවා. ඒක නම් පේනවා මේ ලියුම බලනකොට. කෝලයක් අරගෙන එක දවසකට කර්මස්ථානේ මේකයි වැට මෙනේ කිරුවේ මේමයි වැටුනේ මේකයි මේ වාක්‍ය තුන ලියන්න මේ ආස්වාදයට මේ ප්‍රසආදයට කියලා මොනවත් තව කියන්න තියෙනවා. එතකොට මට කියන්න දෙයක් නැහැ. මේ හිතාන ඉන්නවා මම මේ යන්න ඉස්සෙල්ලා හංගගෙන ඉන්නවා මොනවා හරි කොහොම හරි කරලා ස්වාමීගේ හොරෙන් හරි ගසාගෙන හරි කන්න ඕනේ කියලා හිතාන ඉතින්. මල මොනවත් නැහැ. මෙච්චර කියන දේ තේරෙන්නේ නැති එක ගැන මට මේ ඌෂ්ණිය ගැන තරහ යන්නේ. ඍතුව හරි නැහැ වගේ මට පේන්නේ. මේ දවස්වල රිල උන්ටත් හොඳටම පිස්සු. යහුව බයිනවනේ. ඒ නිසා මේගොල්ලන්ටත් මොකද්දෝ ඇවිල්ලා තියෙනවා කියන කාරණාව නැතුව වටේ කරකැවෙන. වටේ කරකැවෙන. ඉතින් මේ කෙනා කැමැතිද මේ අමාරුවෙන් මතු කරගත්ත මේ ආස්වාස් ප්‍රසවාස පිළිබඳ බින්දුවක් චුට්ටික් විස්තරයක් කියන්න. බොහොමනේ මලත් කියන්නේ. හිතෑයකට මුත් කබල් ඇරින්ගල මුත්තා බලනවා යන් කිව්වා. ඒ වගේ එක්කෙනෙක්වත් ගත හැබැයි ලියන්න තිබෙන නිසා කවුරුත් ලියන ගතියක් තියෙනවා. හුඟක් ලියලා තියෙනවා. මම කැමති. ඒකට හරි හොඳයි. කවදා හරි මතක තියාගන්න ඕගොල්ලන්ගේ කට උතර එළියට එනකන් කිසිම ගමනක් නැහැ. කිට්ටු කරගෙන තියෙන දැන් ආසන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට සිහිය පවත්වා ගැනීම ඉතා අපහසු වුණා. මා වම් පාදයේ තබා වම් පතුල වැඩිවර ගැටෙන වේදනාව දැනෙන ආකාරය දැනගනිමින් එමෙන්ම දකුණටත් එසේම දැනීමේ දැනීම් ලැබමින් වම දකුණ ලෙස සක්මන් භාවනාව කළත් ඉන් සතිය පවත්වා ගන්නට හැකියුනේ ඊට අසුළු වේලාවයි. එනම් පියවර 5ක් 6ක් පමණයි. සිත විවිධ දේවල් ඔස්සේ දුවනවා. නතර කරන්නට විදියක් තිබුණේම නැහැ. ඒ නිසා මා මේට පිළියමක් ලෙස සක්මන් කරන ඉරියව් විවිධ ලෙස වෙනස් කර බැලුවා. එනම් විටක විලුඹ පොළවේ වේගෙන් වැඩි හෝ සමාන වැඩි කන් දෙකන දැන් ලෙස දෙවනි ක්‍රමය ඇඟිලි තුඩු වලින් පමණක් ගමන් කිරීමට උත්සාහ කරමි. විලුඹත් මහපට ඇඟිල්ලත් පමණක් වැලිවල වදින ලෙස ඇවිදිමින් ඒ බව දනිමින් තවත් විදියට මේ පාය තැබීම වේගය අඩු වැඩි කරමින් කර බැලුවා. එවිට ස්වාමීන් වහන්සේ සතිය පවත්වන්නට ලේසි බවක් තේරෙනවා. එතකොට සක්මන ඒකාකාරී තදගතිය ඒකාකාරී නැහැ කියලා සිතුණා. දැන් මට සක්මනේදී සිය ඇතිව ඒකල හැකි බව දැනෙනවා. ගෞණීය ස්වාමින් වහන්සේ මෙවැනි අත්හදා බැලීම් කිරීම සුදුසුද? කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවත් වේවා. දෙවෙනි ප්‍රශ්නය ගෞණීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ නාසිකාග්‍රයයි. හුස්ම ඉහළට ගන්නා විට නාසිකාග්‍රේ හුලං වදිනවා. හුස්ම පහළට ගන්නා විට නාසිකාග්‍රේ හුස්ම වදිනවා. එවිට රස්නි ගතියක් දැනෙනවා. මේ ආකාරයට ආනාපානය කරගෙන යන විට මහත් වෙහෙසක් දැනුන නිසා මම මට සිතුණා හුස්මට වර්ණයක් එකතු කරන්න. ඒ අනුව මම ආශ්වාසයේ නිල් පාටිනුත් ප්‍රශ්වාසයේ රතු පාටිනුත් එකතු කරා. දැන් මම නිල් පාට හුස්ම නාසිකාග්‍රේ වැඩි සුළු පිටියක්ද සහිතව උඩු තල්ලට ගොස් බටේ දිගේ පෙනහලට යනවා සතින් දන්නවා. පෙනහළු පිම්බෙනවා. පිම්බීම නවතිනවා. දැන් රතු ආතය පෙනහල්ලෙන් බටේ දිගේ උඩු තල්ලට තල්ලේ වැඩි නාසිකාග්‍රයෙන් එළියට යන විට රස්නේ ගතියක් දැනෙනවා. ආනාපානේ සතියෙන් කරන්න කිසියම් ආසාවක් ඉන්නේ නැති වුණා. ස්වාමින් වහන්සේ එසේ වර්ණ ගැන්වීම ආනාපානයට සුදුසුද? කරුණාවෙන් වටහා දෙන සේක්වා. ඔබ වහන්සේට බොහොම පිං. මේක සඳහා සතිය පිටුවා ගැනීම සඳහා ප්‍රයෝග එහෙම නැත්නම් ක්‍රම සහ විදි පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේ හැම ක්‍රමයක් සහ විදියක්ම කොයි වෙලාවකරි අනායාසයෙන් සක්මන් කරන තැනට යනකයි යන්න ඕන. අනායාසයෙන් හුස්ම වැට තැනට යන්න ඕන. ඒ නිසා හුස්ම ගැනීමලට හිත හිටින් නැත්තම් සක්මනේ හිත හිටින් නැත්තම් අපි යම් යම් ප්‍රයෝග කරන්න ඉඩ තියෙනවා. නමුත් මේ ප්‍රයෝගය මේ බබා නලව ගන්නකම් විතරයි. ඊට පස්සේ අපි පුළුවන් තරම් බලන්න ඕනේ ඇති වෙච්ච සතිය විතරක් ඉතුරු කරලා ප්‍රයෝග පැත්තක දාලා ප්‍රයෝග වලින් තොරව ආයාසයෙන් තොරව නිසිනින්දේ සක්මන් වෙනකන් ඉබේම අනායාසයෙන් සිදුවෙන ආස්වාද ප්‍රසවාසය වෙනකන් යන්න ඕන. එතකොට අර ආවත් ආයසරයක් ඇවිස්සීලා කරදර වුණොත් අර ප්‍රයෝගය යොදන්න. නමුත් ක්‍රමේ මේ ප්‍රයෝග හැලෙනවා මේ සඳහා දීලා තියෙන සම්මත ක්‍රමය තමයි මෙනෙහි කිරීම. ආස්වාස වේලාදී ආස්වාස කියලා මෙනෙහි කරන්න නිල් පාට කියනවට වැඩිය. ප්‍රසාද වේලාදී ප්‍රසාසය කියන්නේ. තව ප්‍රශ්න නම් ආස්වාස වේලා දිගටම ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ආස්වාසය ආස්වාසය ආස්වාසය කියලා දිගින් දිගට මෙනෙහි කරන්න. හිත පිට යනවා නම් ප්‍රසවාසය නම් ප්‍රසවාසය ප්‍රසවාසය කියලා දිග දිගට මෙනෙහි කරන්න. වම දකුණෙත් එහෙමයි. ඉතින් ඒක වෙන ප්‍රයෝගයක් තමයි ඔය විලුඹෙන් ඇවිදිනවා ඇඟිලි වලින් ඇවිදිනවා වගේ කරලා තියෙන්නේ. නමුත් මේක නැතුව කරන එක මේක ඇතුව කරනවට වැඩිය හොඳයි. මොකද මේක කරන්නේයි කියලා දන්නවනේ සතිය නැති නිසානේ. නමුත් සතිය යම් කිසි මට්ටමකට ආවට පස්සේ අර බබා ඇවිදිනකන් දඬුවට ගහලා දුන්නට ඇවිදතර පස්සේ දඬුවට ගලවනවා වගේ මේ ප්‍රයත්න වලින් ප්‍රයෝග වලින් තොරව කරන්න පුළුවන් තත්වයට යනවනම් හොඳයි වැඩි. නමුත් මේ ප්‍රයෝග ප්‍රයත්න දෙක නැතුව බෑ මේක අනිවාර්යම අවශ්‍ය කියලා ඒකට වාල් ගතියක් තියෙනවනම් ප්‍රයෝග ප්‍රයත්නය හොඳයි. ඒ නිසාම ටික කාලයක් පරිශන කරලා බලන්න මේකේ විමුක්තිය ලැබලා සතිය සමාධිය දිගට දියුණු වෙනවාද කියලා බලන්න. තිරවන්සන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සිදු කිරීමේදී පාද ඇඟිලි වලලු කර ධන සාමාංශ පේශීන් ක්‍රියාකාරීත්වය මා අද්දුටු ආකාරය ඊයේ දිනේදී මා ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කළෙමි. එෙහිදී සක්මන අතරතුර මොහොතකට මුළු ශරීරයේම බර එක් පාදයක් මත පවතින බව සඳහන් කළෙමි. ගරු ස්වාමින් වහන්සේ එෙහිදී ඔබ වහන්සේ සති සම්බොජ්ජංගේ යනුවෙන් සඳහන් කළසේක. ස්වාමින් වහන්සේ එයින් ඔබ වහන්සේ අදහස් කළේ මා සක්මන් භාවනාව සිදු කරන ආකාරයෙන් නිවැරදි බවද? එසේ නැත්නම් මා සක්මන් භාවනාව සඳහා වෙනත් ප්‍රවේශයක් ලබා ගත යුතු බවද? මම කිව්වේ නෑ සති සම්බොජ්ජං කියලා කිව්වේ සති සම්පජඤ්ඤ කියන දෙක අඳුලා දෙන්න හැදුවේ. ඉතින් ඒක ඇහිලා තියෙන්නේ වැරදියට. ඊට පස්සේ තේරිලත් නෑ ඒක මේ ස්තුතියක්ද චෝදනාවක්ද කියලා එක ඉරියාපතයක් දිගේ පැවැත්වීම සතිය කියනවා ඉරියාපතේ ඉඳලා තව ඉරියාපතයකට වමේ ඉඳලා දකුණට මාරු වීම සම්පජන්ණය කියනවා. ඒ නිසා එකක් දිගේ පවත්න සතිය ඉස්සරහට යනකොට ඥානයත් එක්ක මුසු වෙනවා. සති සීය සී බුද්ධිය බවටපත් වෙනවා. බුද්ධිය හොඳ නැත්තම් ඥානය හොඳ නැත්තම් වෙන ප්‍රයත්නයක් කරන්න. සතියත් එක්ක ඥානය වැඩෙන එක හොඳ නම් ওই විදිහටම කරන්න. අවසාන ප්‍රශ්නේ. ප්‍රශ්නේ කොටසයි ඉදිවිලා තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පළමුවෙන්ම ඔබ වහන්සේගේ ලබා දෙන කමඨහන උපදෙස් පිළිවිද පැදීමට අදිෂ්ඨාන කරගතිමි. පරයන්ක භාවනා. මම භාවනාව සඳහා වාඩි වී ශරීරයේ සැහැල්ලුවෙන් තබා ගන්නා තබා ගත්තා. දැස් පියාගෙන වාඩි වී සිටින ආකාරය මෙනෙහි කළා. එක වේලාවක් ඉඳ මගේ මූලික කර්මස්ථානයේ පිම්බීම හැකිලිම මෙනෙහි කරන්න පටන් ගත්තා. ටික වේලාවක් එසේ සිටියා. ඒ කර්මස්ථානයේ දෙස හොඳින් බලාගෙන පිම්බීම ඇති ඇතිවන විට උදර ප්‍රදේශයේ තදවීමක් හිරවීමක් දැනුණා. තද සමාන හැකිලෙන විට සෑහලුවක් බුරුලක් දැනුණා. මා තවත් එලෙස පිම්බීම හැකිලීම වශයෙන් මෙනෙහි කරමින් බලා සිටියා. සමහර අවස්ථාවලදී හැකිලිම දීර්ඝව දැනුණා. හිත පිටතට ඇදී ගියේ නැහැ. නමුත් ටික වේලාවකින් නොයෙකුත් පාට එලි තනකොළ සහිත කඳු ආදී පෙනෙන්න ගත්තා. ඒ අතරින් එම මගේ කර්මස්ථානයේ හොඳින් හිතටගෙන ඒ දෙසම බලාගෙන සිටියා. මට තිගැස්මක් ඇති වුණා. ඒත් මම කර්මස්ථානයේ හිත බැහැරට නොයවන්නට අදිස්ථාන කරගත්තා. මේ වන විට තදබල ලෙස කොන්දේ වේදනාව දෙපායේ වේදනාව දැනෙන්න ගත්තා. සිතින් සිහින් හිසරදයක් තිබුණා. මම කර්මස්ථානයේ පීටලා ඒ ආකාරයට සිටියා. සෑහෙන වේලාවකින් තරමක් දීර්ඝ ලෙස දැනුණා. පිම්බීම හැකිලිම කෙටි වෙන්න පටන් ගත්තා. කෙටි රබර් පටයක් දෙපසට ඇදීම ලං වෙන්න ඇදීම් ලං වෙන්නාසේ. ඒ දෙස ටික වේලාවක් බලා සිටියා. පිම්බීම හැකිලිම කෙටි වී ඉතා සිහින් වුණා. ඉන් එහාට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. මම හොඳින් සිටන බව දැනුණා. ටික වේලාවකින් දැස් හැරියා. පොන්දේ අමාරුව හොඳ කියලා නතර වෙලා තියෙනවා. ඉතින් එහාට එනෝන මාත්‍යට මයික් එක බාර දෙන්න. ඔච්ච මේ විදිහට දිගට කරගෙන යන්න අර අතුරු කරදර එහෙම නැත්නම් අරමුණ දිගේ ඉන්නකොට කොන්දේ අමාරුවක් හරි පිටකොන්ද කකුලේ අමාරුවක් හරි තියෙනකොට ඒ අමාරුවටම කියලා කර ඇරලා පැත්තකට වෙන්නේ නැතුව ඒ ආරාම අමාරු අස්සෙම යම් ප්‍රමාණයකට Tamange කර්මස්ථානයට හිත යනකොට වර එක අමාරුව ලොකු වෙනවා වර එක කර්මස්ථානෙ ලොකු වෙනවා මේ විදිහට කර්ම අමාරුව ලොකු වෙලා එතන ඉඳලා ආයේ හිත කර්මස්ථානට යනකොට මේක මම ගෙනියලා තියනවාද එහෙම නැත්නම් භාවනාවෙන්ම මේක කෙරෙනවද කියන එක හොඳට සැලකිලිමත් වෙන්න පිට ගිය හිත නැවත අරමුණට එනකොට මේක දිගේ බලන්න පටන් ගන්නකොට හිත පිට යන හැම වෙලාවෙම පරිශන කරන්න පුළුවන්. ඒ පරිශනේ කරන්න කරන්න තමයි තේරෙන කොහෙ ගියත් වේදකටට ගියත් හිතවිලට ගියත් සදෙද ආපහු එන ගමන සමානයි. මොන අරමුණට පිට ගියත් හිත අරමුණට එන ගමනේ සාර බහම ගතියක් තියෙනවා. සරුවච්චන් වහන්සේට සිද්ධ වෙන ක්‍රමයටමයි තමයි මට සිද්ධ වෙන්නේ. ඒකට හිත යොදුවා නම් ඔන්න තේරෙන්න පටන් ගන්නවා සතිය මහා අම්මතර විදිහට දියුණු වෙලා එනවායි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ සතහනේ අවසානයේ තියන්න බැරි වුණා. අවසාන වශයෙන් මට කිසිම දෙයක් මට හිතා ගන්නත් බැරි වුණා මේ මොකද වෙන්නේ කියලා. මොකද මම කිසිම දැනීමක් නැතුණා. ඒත් මම හොඳින් කියන එක මම වටාගෙන හිටියා. ස්වාමීන් වහන්සේ මම ඉල්ලා හිටින්නේ මට භාවනාවට ඒක අවසානියක්ද මට බයක් වගේ දැනුණා. එතනින් එහාට මට කිසිම දෙයක් නැති බව දැනුණා. හැබැයි මම ඇහැරියේ හරි පිබිදීමකින් පොන්දේ අමාරුව දෙපල් වේදනාව ඔක්කොම නැති වෙලා තිබුණා. ඒත් මේ පළවෙනි වතාවට කවුරු අත්දැක්කත් ඒක විශාල සිලිලාරයක් අලුත් ගතියක් කෝඩු ගතියක් තියෙනවා. භාවනාවේ කිසිම දෙයක් එක සැරේකින් නතර වෙන්නේ නැහැ. ඒක ලක්ෂ වාරයක් කරනකොට කෝඩු ගතියක් නැහැ, සිලිලාරයක් නැහැ. ඒක නිකන් දවල්ට කනවා රැට කනවා වෙනවා. ඒ නිසා පීගාවට තලතුණා වෙන්න ඕනේ මේ එක සැරේම වෙච්ච ගමන් මේ ඔක්කොම විස්තර හොයන්න. බලාබල විස්තර හොයන්න යනවට වැඩිය මේ වෙච්ච ක්‍රමේ Tamanne දරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා නම් නැවතත් ඕක වෙන්න දෙන්න. නැවතත් ඕක වෙන්න දෙන්න. වෙන්න දෙනකොට දෙනකොට ওই තියෙන කුතුහලය, ওই තියෙන සැකය, ওই තියෙන කෝඩු ගති නැති වෙනවා. එච්චරයි භාවනා කියන්නේ. ඒක තමයි තලතුණකම කියන්නේ. ඉතින් පළවෙනි සැරේ වෙනකොට ඕනම කෙනෙකුට ඕනම අත්දැකීමක කෝඩු කෝලගත තියෙනවා. සිලිලාරයක් තියෙනවා. ඒක ආවට පස්සේ ඒක ඉක්මන් කරලා දඟලන එක තමයි අපේ නුපුහු පුහුදුන් ගතිය කියන්නේ අපි පුරුදු නැති ගතිය. ඒක මොකද්ද මේක මොකද්ද කියලා කලබල වෙන්න හදනවා. දොස් කියන දෙයක් නෑ ඒක ඇති. නමුත් උත්තරේ මොකද්ද මේක නැවත වෙන්න දෙන්නේ. ආයසරයක් වෙන්න දෙන්නේ. ආයසරයක් වෙන්න දෙන්නේ. වෙන්න දෙන්න දෙන්න යනකොට ඒක සිද්ධි වෙනවා, වශී වෙනවා, පාලනයක් යටතට එනවා. අන්න ඒක තමයි තල තුනකම කියන්නේ භාවනාවේ දියුණුව කියලා කියන්නේ එක සැරේ නෙමෙයි. අනුපස්සන නැවත නැවතත් ඒවම අනුපස්සන කිරීමක් කරන්න තියෙනවා. එහෙමයි ස්වාමීනි. බයිකුත් විනාඩි 5ක් විතර වගේ කාලයක් කරන් තියෙනවා ධර්ම සාකච්ඡාව සඳහා. අපි මෙතෙන් පටන් තුන වෙනකන් කාලය ගත කරන්න බලාපොරොත්තු වෙනවා. සක්මන් භාවනාවක් සඳහා ඊට පස්සේ අපි තුනට නැවත සාමූහික භාවනාවට මෙතෙන්ට රැස් වෙනවා. වාඩි වෙලා කරන භාවනාවට මේ පරිදේත් එක්කම අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි